ඊළඟ ප්‍රශ්නය අවසරයි හඳුරන්නේ ප්‍රපංච ගොඩනැගුණේ කෙලස් මට්ටමේදීද තෙරුවසරයි ඔව් කෙලස් මට්ටමේදී තමයිද ප්‍රපංච කියන්නෙම තණ්හා වශයෙන් මාන වශයෙන් දික්ටි වශයෙන් දේවල් පිළිබඳව හිතන රටාව ඒ හිතන්ට පෙළඹීම තමයි ප්‍රපංච කියලා හඳුන්වන්නේ. එතකොට ඒවා ඉතින් ක්ලේශ මට්ටම කියලාම තමයි හඳුනා ගන්න වෙන්නේ. අර පව්කම් කියන මට්ටමින් ලෝකයට ක්‍රියාත්මක වෙලා අපරාධ කරන මට්ටමක් එතන තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඒ එහෙම අපරාධ කරන්න හෝ එහෙම නැත්නම් ව්‍යතික්‍රමන தත්වෙට ඒ ක්ලේශයන් ක්‍රියාත්මක වෙන්න අර ප්‍රපංච හේතු දැන් මූලික වශයෙන් අර අරමුණු පිළිබඳව ඇති කරගන්නා සංඥා සංකල්ප විතර්ක තමයි මේ ප්‍රපංච ගොඩනගන්නට පාදක වෙන්නේ. ඊට පස්සේ ගොඩ නැගුණා වූ ප්‍රපංච අණුව තමයි මේ පුද්ගලයාගේ කායික වාචසික ක්‍රියාවලිය එතනින් එහාට ක්‍රියාත්මක. එතකොට දැන් මෙතන ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ත කියන්නේ මානසික ක්‍රියාවලියයි. ඒ මානසික ක්‍රියාවලියට අනුකූලවන පුද්ගලයාගේ අතපය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ මානසික ක්‍රියාවලියට අනුව පුද්ගලයාගේ කායික ක්‍රියාකාරීත්වය තීරණය වෙනවා. ඒ නිසා ප්‍රපංච කියන්නේ ක්ලේශ වශයෙන් කෙලස් පරිඋත්ථාන தත්ත්වයටපත් වෙමින් ක්‍රියාත්මක වෙන අවස්ථාව. ඒ කියන්නේ මුලින්ම අනුශය වශයෙන් තිබිච්ච කෙලෙස් ධර්ම දැන් අවදි වෙලා සක්‍රීය කෙලෙස් මට්ටමටපත් වුණු අවස්ථාවක් තමයි ප්‍රපංච කියලා හඳුන්වන්නේ. එපමණයි ස්වාමීන් වහන්සේ.